ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර. අයිබුවන් ප්‍රියාදර රසවන්තයිනි මේ ඔබේ ඉරිදා සංග්‍රහය මහා කරුණාව සහ මහා ප්‍රඥාව බුදුන් වහන්සේගේ චරිතයේ දැකිය හැකි සුවිශේෂ ගුණ දෙකක් මේ ගුණ දෙක පිළිබඳව ලංකාවතාර සූත්‍රයේ විශේෂයෙන් සඳහන් වෙනවා බුදු ගුණ ගී රාශියක් සිය දහස් ගණනක් ගුවන් විදුලිය නිර්මාණය කොට දසදෙස සිටින ශ්‍රාවකයන් ඒ අය දැනුවත් කිරීමට ශ්‍රද්ධාව ඇති කිරීමට නුවණ දැල්වීමට ප්‍රචාරය කළා විකාශනය කළා එදා මෙදා තුර අපි තෝරගන්නවා විශාරද බී වික්ට පෙරේරා සංස්කෘත භාෂාව මිශ්‍ර කළ ගීතයක් ගීපද රචනයක් බුදුගුණ ගීයක් ලෙස ගැයූ අවස්ථාවක් ඔබට රස විඳින්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි शरणं गच्छामि मोहबंग मार पाच म करानन् नमो नमो गौतमचन्द्रयानन् नमो नमो नन्त गुणर्नवानन् नमो नमो शाक्य मुनीन्द्रयानन् नमो සිසිලී සුවය පවතින ඔබේ මනස නිශ්චල එහෙත් ගලන ජලයට සමානයි. ගලාගෙන යන ජල ධාරාවක් මෙන් පැවතියත් ඔබේ මනස නිශ්චලයි. මුළු මනින්ම නිශ්චල ලෙස පෙනුනත් එය ගලයි. එය නිශ්චල එහෙත් ගලන ජලය වශයෙන් මා හඳුන්වා දෙනු ලබන්නේ ඒ නිසයි. ප්‍රඥාවට පහළ විය හැකේ ඒ තුලින් අචංචා හිමියන් දේශනා කළ කාරණා දෙසුම් ලිවිං ධම්ම පොතේ ඇතුළත් වෙලා තියෙනවා සජීවී ධාම කියලා ඒ පොත සිංහලට පෙරලලා තිබෙනවා 998 W සුගතදාස පඬිවරයා විසින්. ඒ නිසා මේ අදහස අපට වැදගත් වෙන්නේ රට පුරාම පහුගිය කාලේ තරහව, ద్వේෂය, වෛරය, ක්‍රෝධය, පලිගැනීම් අපි ඒ අනීතික තත්ත්වයන්ට ගොදුරු බිම් වුණා. ඒ සියල්ල අකමකාගෙන හිරුරැස් පතිත වෙලා ජීවිතය නවෝදාවකට පත්වේවා යන පැතුමින් මහාචාර්ය සනත් නන්දසිරි විසින් ගායන ලද මේ ගීතය එවිදා සංග්‍රහයට එක් කරනවා. Thank you. ගෙති බීදිලා මෙදුඩ ගොඩේ පුරහන් හිලෙහෙනු බලා වැල්ල කපා පදිමි ඔරුව හිතේ සතුට රඳමිනා උදාලා හිරු හිඳෙහි කඳු රැල්ලේ උදාලා හිරු හිඳෙහි කඳු රැල්ලේ ಅಂದುರಲ್ಲೇ ඒ පොඩ මේ පොඩ වෙනසක් නෑ පෙනෙන්නේ රන් දෙරනේ ඉසුරුතපත් පිරෙන්නේ නියඟය හෙට නිය යන ඇත වසන්තයට අතවන උදාලා හිරු හිනේ කඳුරැල්ලේ බොහෝ දෙනෙක් බාධක සලකන්නේ බියකරු දේවල් ලෙසින්. නමුත් බියකරු භාවය ඇත්තේ බාධකවල නොවේ. ඒවට මුහුණ දෙන්නාගේ මනස තුලයි. හරි දෘෂ්ටි කෝණයකින් බලනු ලබන විට බාධකවල බියකරු බව පහවී යනවා. ඒවා පහසුවෙන්ම ජයගත හැකි දේවල් බවට පත්වනවා. මේ වස් කාලයට එන්නේ, ඇහැල උත්සව කාලයට එන්නේ, දලදා මැදුර දලදා වහන්සේ අපේ සංස්කෘතියේ ප්‍රබලම අවස්ථාවක් ස්ථානයක් හැඟීමක් ආකල්පයක් මොනතරම් ගීත තිබෙනවාද ගායලා දලදා හාමුදුරුව ගැන දලදා වැස්ස දලදා වතුර මේවා මහා සංස්කෘතියට එකතු වුණු සංකල්ප ගුවන් විදුලියෙන් අජන්තා රණසිංහ විසින් ලියන ලද ගීතයක් ධර්මදාස වල්පොල ගායකයාණන් ගායනා කළා කාලෙකට පෙර. ඒ ගීතයේ තනුව නිර්මාණය කළේ මහාචාර්ය සනත් නන්දසිරි. ඔබට මතක ඇති එම ගීතය. කුලපති සත්සමුදුරු ගැඹරේ උත්තම මුනි දලදා වඩම්මන මුප්පුර රන්නෞකා බලන් සකී සත්සමුදුරු ගැඹරේ දන්ත කුමරුවන් උදේ නිරජදු මාලි කුමරියන් උදේ නිරජ පුත් දන්ත කුමරුවන් උදේ නිරජදු මාලි කුමරියන් කෙස් කලම්බේ සංගවා සකි සත මුදුරු ගැඹරේ දැල්ලට මල් වැහි වාසන නිති කල රන් ගොයමේ කිරිවන්දන උත්තම මුනි දලදාහි සිංගෙන කිස් කලඹේ සංගවා වඩම්මන මුපුර රන් නෞකා බලන් සකී සත් සමුදුරු ගැඹරේ සති අනුරපුරේයා ලක්දිවතින් කෙත කිරි උතුරායා සත්‍ය වරුසක් අනුරපුරේයා ලක්දිවතින් කෙත කිරි උතුරායා උත්තම මුනි දලරාහි සින්ගෙන කෙස් කලම්බේ සංගවා වඩම්මන මොක්පුර රන්නවුසා බලන් සකී සසමුදුරු ගැඹරේ උත්තම මුනි දලදා වඩම්මන මොප්පුර රන්නවකා බලන් සකී සසමුදුරු සාමාන්‍ය විපත්ති හා කැළඹිලි පවතින හැම කාලයක්ම ශ්‍රේෂ්ඨ චින්තකයන් නිපදවීමේ සමත් වුණා. පිරිසිදුම ලෝහ නිපදවනු ලබන්නේ උෂ්ණතම උදුනින් තාම දීප්තිමත් අකුණකින් නික්මෙන්නේ අඳුරුම කුණාට. ඇහැල උත්සව කාලේ මොහිදින් බෙග් ගායකයාණන්ගේ ගීතයක් සිහිපත් වනවා කරුණාරත්න අබේසේකරයන් විසින් ලියන ලද මේ එම ගීතයයි. එය කතරගම දෙවිඳුන්ට ලියූ ගීතයක්. සරවන බව කඳ සූරින් නුයතද බල පල කර තුරුලියේ පොද කල මදනල සරවන බව කඳ සූරින් නුයතද බලේ සිඹ සිඹ දෙව් සැපති නැමි කංකලේ සිඹ සිඹ දෙව් සැපති නැමි කංකලේ සතපුවමන සුව යහනක තුන්හෙල සරවන බව කඳ සූරින් යුගතෙද බලේ මුණකිනත් දොලසකිතෑහුන කිතුසත මෙනි පිල්දී දනවාහනේ සයමුණකිනත් දොලසකිතෑහුන කිතුසත මෙනි පිල්දී දනවාහනේ බබලන ලෙස ශ්‍රී ලංකා සාසනේ බබලන ලෙස ශ්‍රී ලංකා සාසනේ එකනතකින් බලනු මන විසාමින සරවන බව කඳ සුවින්දු වෙතද බලේ විසවෝ ලිංගු ගජ දොළසත කින්දන ඇවිද රුපඳ රජ සමුදු නැකලල දේශවෝ ලිංගු ගජ දොළසත කින්දන ඇවිද රුපඳ රජ ඔබ පිය මන මන පොබ කල එම සඳ ඔබ පිය මන මන පොබ කල එම සඳ මෙම පිය සදේ දුක බියසක සංසඳ සරවන බව කඳ සූරින් ගුගෙත දබල පල කරු තුරුලියේ පොද කල මදමල සරවන බව සඳ සූරින්දු ගැටක බලේ ගැහණිය කාන්තාව ප්‍රියතමා කාමිනී ධරණී වාමා ගෘහණිය ස්ත්‍රී ජනනී කල්බඳ ලඳ කත මේ වගේ සමාන පද රාශියක් ඒවයි අරුත් රාශියක් ජනනය කරනවා දේශීය විදේශීය සාහිත්‍යය හදාරන විටදී කවරෙකුගේ වූ කායික මානසික ආධ්‍යාත්මික සංවර්ධනය හොඳ පුරවැසියෙකු බිහිවන්නට හේතු කරන්නට ගැහැණිය අම්මා හේතු වෙනවා. දලදා වහන්සේ වැඩම කළේ කාන්තාවක්. හේමමාලා පුවත දන්ත කුමරුගේ පුවත ඔබ අහලා ඇති. කැලණි විහාරයට ගොහිල්ලා තියෙනවා නම් සොයිලියස් මෙන්දිස් විසින් අඳින ලද ඒ අසහාය සිතුවම, බිත්ති සිතුවම, බුදුමැදුරේ සිතුවම ඔබ දැකලා ඇත. විශාරද සුජාතා අත්තනායක විසින් ගායන ලද ගීතයක් අපි එකතු කරගන්නවා ඒ දලදා පුවත සිහිපත් කරන්නට. මදුදන්තතා ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක.